අවසරයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නයක් අහලා තියෙනවා රූපය ස්ථිතියේදී විපරණාම නොවන බව පසුගිය පසුගියදා ගිනිගත් කොළයක උපමාවකින් පැහැදිලි කළා. එවිට අවස්ථා හතර සඳහන් කරන්නට වෙන බවක් දැන්වුවා. නමුත් සංකත ලක්ෂණ සූත්‍රයේ රූපය ස්ථಿತಿ වැය වෙමින් පවතින බව සඳහන් නොතිබේ පහදා දෙන්න. අපි එදත් පැහැදිලි කළා සංකත ලක්ෂණ සූත්‍රයේ දක්වන්නේ රූප පරම්පරාවක වෙනස ගැන. ඒතර රූප පරම්පරාවක් එකකින් එකකට වෙනස් වෙනවා. දැන් ගහක් හැදුවන් පස්සේ ඒ ගහ උපතක් පේනවා මරණයක් පේනවා ඒ අතරතුරේ ගහ ඉතින් ලොකු වෙනවා වැඩෙනවා ටිකෙන් ටික මල් පල හට ගන්නවා ආයි මල් පල අඩු වෙනවා දි รา පත් වෙනවා එහෙම වෙනසක් පේනවා මිනිස්සෙක් ගත්තහමත් උපතක් පේනවා මරණයක් පේනවා ඒ අතරතුරේ වෙනසක් වෙනවා. ඒතකොට ඒ වෙනස පේන්නේ රූප කලාප සමූහයක. එකක නෙමෙයි. එහෙමනම් ඉතින් සිතෙත් වෙනසක් පේනවනේ. එතකොට මේ සූත්‍ර දේශනාවල ප්‍රධාන වශයෙන් දක්වන්නේ මේ පරමාර්ථ ධර්ම කතාවකට වඩා සම්මුති කතා තමයි ගොඩක් වෙලාවට සූත්‍ර දේශනාවල දක්වන්නේ. එතකොට නමුත් ඒක පරමාර්ථ ධර්ම වශයෙන් සියුම් කොට බෙදා බැලුවෙන් පස්සේ ඕනම නාම ධර්මයකට රූප ධර්මයකට තියෙන අවස්ථා තුනක් විතරයි උපාද තితి භංග. එතකොට ඒ තితి අවස්ථාව රූප රූපය වැඩි වේලාවක් පවතින නිසා චිත්තක්ෂණ 17ක් පමණ පවතින නිසා එතන යම්කිසි වෙනසක් ඇති කරනවා. එතකොට ඒක පරමාර්ථ වශයෙන් ගත්තන් පස්සේ අපි තේරුම් ගන්න ඇති මෙහෙමයි. ඒ වෙනස ඇති කරන්නට මේ රූපය රුප්පණය වෙනවා. විපරීත වෙනවා. ඒ විපරීත වෙනවා කියන්නේ මොකක්ද? හටගත් ආ රූපය විපරීත වෙනවා නෙමේ. ඒ හටගත් රූපේ නිරුද්ධ වෙන තෙක් තව තව රූප කොටස උපද්දවන. ඒ උපද්දවන රූපවලට ප්‍රත්‍ය වෙනස් වෙච්ච ගමන් අර මුලින් රූපේ වගේ උපදින්න බෑ. එතකොට වෙනස් වෙනස් රූප. දැන් අපි මේක ඉතාම පැහැදිලි කළා එදා ඔය කඩදාසිය පුළුස්සන කතාව කියනකොට දැන් කඩදාසියේ කඩදාසි හැටියට ජනිත වෙච්ච රූප ටිකක් තියෙනවා. ඒ රූපවලට ආශ්‍රිත තියෙනවා චිත්තක්ෂණ 17ක්. දැන් එයින් පළවෙනි චිත්තක්ෂණයේදී මේක හටගත්තට පස්සේ ඊළඟ චිත්තක්ෂණේ චිත්තක්ෂණ 17ක් කියන්නේ අනුචිත්තක්ෂණ 51ක්. එතකොට දැන් ඒකේ පළවෙනි චිත්තක්ෂණයේදී රූපය ජනිත වුණාට පස්සේ ඊළඟ චිත්තක්ෂණයේ ඉඳලා අලුත් රූප කලාප ඒ රූපය විසින් නිෂ්පාදනය ඒතර ඒ නිෂ්පාදනය කරන්නේ අර කඩදාසිය රූප වලට සමාන රූප ටික. හැබැයි මේකට ගින්න තේජෝ ශක්තිය වැඩි කරපු ගමන් අතර තියෙන අර සමශීතෝෂ්ණ ගතිය වෙනස් වෙලා තේජෝ අධික වෙනවා. අධික වුණාට පස්සේ දැන් අර අලුතෙන් උපද්දවන රූප කලින් જાතියව උපද්දවන්න බෑ වෙනස් ඒවායි උපද්දවන්න. දැන් අර කලින් හටගත් රූපය චිත්තක්ෂණ 17ක් ගත වෙලා නැති නිසා කඩදාසියේ ස්වરૂපෙන්ම තියෙනවා. දැන් ඒ ඒ රූපය විසින් අලුතෙන් අලුතෙන් ඊළඟ චිත්තක්ෂණවලදී උපද්දවන ඒවා කඩදාසියට සමාන රූප උපදවන්න බෑ අර අලු ස්වરૂපයෙන් තමයි උපද්දවන්නේ දැන් එතකොට එක් රූපයක් එක විදිහකට ඒකෙන් උපද්දවන අනිත් රූප වෙනස් විදිහකට අන්න ඒකයි විපරීත කියලා රුප්පණේ වෙනවා කියන්නේ හැබැයි සිතේ හැම එකක් වෙන්න සිත හටගත්තු ගමන් නිරුද්ධ වෙන්න නිසා චිත්තක්ෂණ ගණනාවක් තියෙන්නේ නැති නිසා ඒ වගේම සිතෙන් අලුත් අලුත් රූප පොකුරු පොකුරු පොකුරු සිත් උපද්දවන්නේ නැති නිසා එක සිතකට පස්සේ තව සිතක් ඇති වෙන නිසා සිතේ හැම රුප්පණයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි රූප කොටාසවල එක රූපයක් ඇති වෙලා චිත්තක්ෂණ 17ක් එහෙම නැත්නම් අනුචිත්තක්ෂණ 51ක් හට ගන්නා චිත්තක්ෂණය නිරුද්ධ වෙන චිත්තක්ෂණ ඇරුණාම මැද චිත්තක්ෂණ 49 අනුචිත්තක්ෂණ 49ක් තියෙනවා. ඒ 49 පුරාවටම තව තව රූප උපද්දවනවා. ඒ උපද්දවනකොට සමාන රූප උපද්දවන්න පුළුවන්. ප්‍රත්‍ය සමාන නම් ප්‍රත්‍ය වෙනස් වෙච්ච ගමන් වෙනස් රූප උපද්දවනවා. එතකොට මේක අපිට හඳුනා ගන්නට වෙන්නේ විකෘතියක් හැටියට. රුප්පණයක් හැටියට. හැබැයි රුප්පණය කියලා කියන්නේ හටගත් රූපේ විකෘති වුණා නෙමෙයි අලුතෙන් හටගන්න එකයි. විකෘති වෙන්නේ මේ කලාපය හැටියට ගත්තාම රූප පුඤ්ජය හැටියට ගත්තාම තමයි එතන විකෘතියක් ප්‍රකට වෙන්නේ. එහෙම නැතුව හටගත්තු එකට පුළුවන්කම තියෙන්නේ හටගත්ත පැවතුණා නිරුද්ධ වුණා විතරයි. ඒකයි එතනදි පැහැදිලි කරන්නේ.